චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං නිවාගස්සෝ සුනන්තු සග්ගෝ මුක්ඛවං ධම්ම ශ්‍රවණ කාලෝ අං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අං භදන්තා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 පච්චේකිතා පච්චේකිතා වාචාව සම්මං කාතබ්බං පච්චේකිතා පච්චේකිතා මනසාව සම්මං කාතබ්බං තී සබ්බ බුද්ධ සම්පන්න කෙනෙක්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය අපේ මානසිකාරය සකස් කර ගැනීම සඳහා සූදානම් කරන්නේ දින නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ මේ ආවන්නා අපි සමහර දිනවල තුන්වන් කායයේ ප්‍රශ්න සරලු निराකරණය වන ආකාරයට ධර්ම දේශනා මාලාව අතරතුර ධර්ම දේශනා පවත්වන එවැගේම ප්‍රතිසූත්‍ර ධර්ම වලින් ඒ ඒ වලට අවශ්‍ය වෙන කෙටි සූත්‍රයන් භාවිතා කරගෙන ධර්ම දේශනා ප්‍රාර්ථනා කර ඉතාම වැදගත් වෙන ප්‍රතිවේක්ෂා ධර්ම දේශනා සිද්ධ කරනවා. නවවසක් සූදානම් වෙන්නේ තවත් කාරණයක් මුල් කරගෙන ප්‍රතිවේක්ෂා වශයෙන් කරන ධර්ම දේශනාවක් සිද්ධ කරන්නටයි. බුදුදහමසේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය සකස් කරගත යුතු වෙන අපේ මනසෙන් ඒ ධර්මයේ නැගෙන විදිහට අපේ මනස සකස් කර යුතු වෙනවා. යම් කිසි දෙයක් ලැබිච්ච කෙනෙක් යම් කිසි රෝගයක් ලැබිච්ච කෙනෙක් ඒ රෝගය හඳුනගෙන ඒ රෝගී ඒ රෝගයට රෝගය නැති කිරීම සඳහා යම් කිසි වැඩ පිළිවෙලක් අරගෙන යනවා වගේ අපිට අපේ හිතේ ඇතිවන්නා වූ ලෝභ දේශ මොහයන් අයින් කරගන්න සම් වැඩ පිළිවෙලක් අරගෙන යන්න ඕනේ ලෝභ දේශමන උත්තර නැගෙනකොට හිත නොසන්සුන් භාවයට පත් වෙනවා. ඒ නොසන්සුන් භාවයට පත් වෙන්නේ අකුසලයන් හැම අකුසලයකින්ම හිත නොසන්සුන් වෙනවා. එහෙනම් හිතේ නොසන්සුන් භාවය අනුව අපිට තීරණයකට එන්න පුළුවන්. යම්සි අදහසකට එන්න පුළුවන්. මගේ හිත වඩාම සංසුන් වෙන්නේ නම් ඒ මගේ තියෙන කෙලෙස් ස්වභාවයේ වැඩිකම. මගේ හිතේ නොසන්සුන් ස්වභාවය අඩු නම් මම මගේ කෙලෙස් බවට ස්වභාවයේ අඩුවක් තියෙනවා. ඔබට හිතේ කෙලෙස් ධර්මයන් ඇති වෙන්නේ ඉබේ නෙවෙයි පිළිගන්න. හිතේ කෙලෙස් ධර්මයන් ඇති වෙන්නේ හේතු සහගතව. අනේ හේතු හොයලා ඒ හේතු නැති කරන තුරු ඒ නොසන්සුන්කම් කෙලෙස් ධර්මත් එක්ක ඇති වෙන නොසන්සුන්කම් නැති වෙන්නේ. චිත්ත සමාධිය කියලා කියන්නේ කුසල සිතට ඇතිවන ඒකාග්‍ර භාවය. අන්නේ ඒකාග්‍ර භාවය අපේ චිත්ත සංකානවල කොතැනකින් තිබේද? එකමනකින් අපි ධර්මය අවබෝධ කරා කියලා ධර්මය අවබෝධ වෙලා තියෙන ප්‍රමාණය එකමනකින් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්ම තියෙනවා. මොකද අපේ කෙලස් ධර්මයන් වල අඩුවක් තියෙනවා නම් අන්නේ අඩුව ඒ කෙලෙස් ධර්මයන් අඩු වෙන්න අඩු වෙන්න හිතේ නොසන්සුන්කම් අඩු වෙනවා. හිත ඒකාග්‍රතාවයට පත් වෙනවා. මේකින්ද අපි අද දවසේ පිරික්සලා බලන්න හදන්නේ මම බොහෝම දානමාන පින්කම් කරා මම බෞද්ධයෙක් විදිහට මේ උත්සාහකාරව කටයුතු කරා අන්න ඒ කරපු කටයුතු එක්ක මම පිරික්සල බලන්න හදනවා මගේ චිත්ත ඒකාග්‍රතාවයක් හැදිලාද එහෙනම් ධර්මයේ තුල මම පෝෂණය වෙනවාද කියලා මටම බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. කාටක හරි තරහ ගියාට පස්සේ මොකක් හරි කාරණාවක්ද වැඩිපුර වැඩිපුර වැඩිපුර ඒ තරහ ගිය එකනාව ඒ තරහ සිතුවිලි අපේ හිතේ නැగి නැగి නැగి නැగి බුර බුරා නැగి නැగి නැగి නැగి එනවද නැද්ද? එනවා. ඒක මගේ වැඩක්ද? ඒක මන්ද කරන්නේ? නෑ නෑ ඒක සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒ තරහගත්ත හිත තරහගත්ත වැඩ පිළිවෙල මම මගේ මම මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. ඒ වගේම තමයි ඊර්ෂ්‍යාවක්, කෝපයක්, වෛරයක්, මාන්නයක්, කෑදරකමක්, විදුකමක්, අසුරුකමක් වගේ මොනවා හරි දෙයක් ඇති වුණාම ඒක බුර බුරා බුර බුරා හිතේ නැවත නැగి නැగి නැగి නැగి නැగి නැగి නැగి නැగి යනවා. අන්න ඒ නැగి නැగి එන්නේ අපේ හිතේ තියෙන ඒක තමයි අපේ හිතේ තියෙන ස්වභාවය. අපේ හිතේ අපේ මනසකාරයේ සිතුවිලි එකතු වෙන හේතු වෙන එකතු වෙන ගැටයක් තියෙනවා. අතීත සිතුවිලි හේතු වෙලා අතීත සිතුවිලි එකතු වෙලා තමයි අපේ සිතුවිලි සකස් වෙන්නේ. ඒ උපනිෂෝ සතරිකාරෝ ඒක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න අපි අපි ගැන තේරුම් ගන්න ඕනේ. මොනවා හරි හේතු වුණොත් අන්න ඒ හේතු වෙන හැටියට පිළිපදිනවා. ඒ විදිහට මේක එකතු වෙන ගැතිය තියෙනවා. අපි මේක පොඩ්ඩක් අපේ පැත්තෙන් විස්තර බලමු. හරි. උන බලන්න දර්ශනක අපි හිතමු අපි තාම සාන්ත හිතකින් යනවා කාර්යාලයට. මොන වැඩ කරන තැනකට පාසලකට නැත්නම් හදවතකට. යනකොට කවුරු හරි කෙනෙක් දුරස්තන වැඩක් කරනවා. මම කැමති නැති නරක වැඩක් කවුරු කෙනෙක් කරනවා දකින්නවා. දැන් මම ඒකට පහ කරගෙන ගියා. දැන් මට මොකද වෙන්නේ? මම හොඳට සාන්තෝ ගියේ හරිය සන්තෝෂෙන් ගියේ. දැන් මොකද වෙන්නේ? අන්න අරවා මතක් වෙන්න පටන් ගන්නවා. හරිද? ඉතින් මම ආය ආය හරි හරි බලනකොට ඒක එක දිගට මේ වැඩේ කරනවා. දැන් මම එහෙම කරගෙන කාර්යාලයට හරි මම ඉන්න තැනකට ගියාට පස්සේ එක දිගටම ඒවා මතක් වෙන්න පටන් ගන්නවා. හරිද? හරි. ඊළඟට ටිකකින් කවුරු හරි ඇවිල්ලා මට හොඳ තේරමක් කියනවා. වෙන කෙනෙක් කවුරු අර අර අර මුරුස්සන වැඩේ කර කර හිටියෙක් කෙනා ගැන මට තේරමක් කියනවා. තරම එයා කරපු එකක් හරි මොකක් හරි ලොකු එකක් කියනවා. දැන් මොකද තරහ අඩු වෙනවද වැඩි වෙනවද? ඒ තරහ වැඩි වෙන්නේ කොහොමද? අර නුරුස්සන වැඩේ කරන වෙලාවේ මගේ ඇහැට දැක්කින්දා ඇතිවෙච්ච නුරුස්සන සිතුවිලි. කෙලම අහන වෙලාවේ මගේ කනට ඇහිච්ච දේවල් හින්දා මට ඇතිවෙච්ච මුරුස්සන සිතුවිලි තරහ සිතුවිලි මේ දෙකම එකතු වෙලා දැන් තරහ වැඩිලාද නැද්ද දැන් අලුතෙන් අලුතෙන් එන සිතුවිලි ඔක්කොම අර දෙකම හේතුත් වෙනවා අර දෙකම එකතුත් වෙනවා අර දෙකම හේතුත් වෙනවා අර දෙකම එකතුත් වෙනවා තේරෙනවද එහෙම වෙනවම නේද අපේ මේ ජීවිතේදී හොඳට අපිට තේරෙන්න ඕනේ එහෙම සිද්ධ වෙනවා දැන් ටිකකින් ඇවිල්ලා අර මනුස්සයා මට මට දැනලා යනවා මොකද? අර මනුස්සයා වැඩේ කරපු එක්කෙනා මට දැනලා ගියා. දැන් මොකද වෙන්නේ? දැන් මට තවත් හොඳටම තරහා නේද? හරි. දැන් අර තුනම මනුස්සයා වැඩේ කියලා අහපු වෙලාවයි අර දැනලා ගියේවයි තුනම එකතු වෙලා හේතු වෙලා මට තව කඩේ තරහ. දැන් ඊළඟට තව ටිකකින් මොකද වෙන්නේ? අපි තුමු දැන් 11 උතරුණා කියලා. ඒ වගේ වෙලාවෙදී මෙයා ඇවිල්ලා මට වැඳලා සමාව අරගෙන එහෙම එහෙම යනවා. එතකොට මට මම මම යමක් දකින්නේ නේද? ඇවිල්ලාගෙන මට සමාව වෙන්න මම ඔය වගේ වැඩක් අය කරන්නේ නැහැ, කවදාකවත් කරන්නේ නැහැ. එහෙම කියලා කියනවා. කියලා මට වැඳලා සමාව අරගෙන. දැන් මම හිතනකොට දැන් තමයි එන්න බලන්න සිද්ධ වෙන වැඩේ බලන්න පොඩ්ඩක් කල්පනා කරලා දැන් බලහන් පස්සේ මම පැත්තවල ඉඳගෙන ඉන්නකොට මට ඔන්න සමාව ගත්ත වෙලාවේ මට ඇති වෙච්ච සිතුවිලි වගේ තියෙන ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි කොටසක් තියෙනවා. ඒ සිද්ධි හතරකට අදාළ සිතුවිලි තියෙනවා. නේද? මොන එක වෙලාවකට වැඩියෙන් හේතු වෙන්නේ දැන් මේ මොහොතේ හැදෙන සිතුවිල්ලට හේතු වෙන්නේ අර සමාව ගත වෙලාවේ සිතුවිලි නම්. මගේ හිත ඒවා ගැන සාන්ත හැඟීමක් එනවා. අනේ පොර සමාව ගන්න කියලා. එතකොට මට අර මට දැන් එක මතක් වෙනවා. අනේ මතක් වෙනවා කියන්නේ මොකද්ද? අර හේතු වෙන්නේ දැන් වෙන සිතුවිල්ලට හේතු වෙන්නේ දැන්නකට තෝ සිතුවිලි. එතකොට අපිට හිතෙන සමාව ගත්තට කියපු වචන කියලා තරහ. නේද? එහෙම නේද? සමාව ගත්තට කියපු වචන කියලා තරහ යන තරහ ගන්න. අර බලන්න අපිට ගොඩ ගොඩවල් හතරක් තියාගත්තද? ඒ ගොඩවල් හතරෙන් සමාව ගත්තකොට තෙන් වැඩියෙන් එකතු වෙනකොට වැඩියෙන් හේතු වෙනකොට අපිට මොකද වෙන්නේ? යටපත් වෙනවා නේද? අනිත් හරියෙන් අනිත් තුනෙන් වැඩියෙන් එකතු වෙනකොට තරහ වැඩි වෙනවා. මම කරන්නේ නැහැ. මම දොන් කරන්නේ නෑ ඒක තමයි අපේ සිතේ ක්‍රියාකාරීත්වය. හරි. හොඳයි. ලෝභයෙන් ලෝභයෙන් ලෝභයෙන් යමක් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එහෙනම් මොකද වෙන්නේ? මේ මෙනෙහි කරන දේවල් මේ එකතු වෙවි හේතු වෙවි ඉවරක් නැතුව අපේ හිතට මේක ආකාර සිතුල් කලාව වෙනවද නැද්ද? දේශයෙන් දේශයෙන් දේශයෙන් යමක් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න දේශ සහගත සිතුවිලි පරිපූර්ණ ගලාගෙන යනවද නැද්ද? වැරදි අවබෝධයෙන් මෝහයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෝහයට අදාළ දේවල් අපේ සිතේ නැවත නැවත නැවත සකස් වෙනවද නැද්ද? නේද? එතකොට ලෝභ දේශ මෝහත් එක්ක ඇති වෙන සිතුවිලි වල ලෝභ දේශයෙන් දැන් ලෝභයෙන් වැඩිපුර එකතු වුණා නම්, දේශයෙන් වැඩිපුර එකතු වුණා නම්, මෝහයෙන් වැඩිපුර එකතු වුණා නම් හරිද? මේවා එකතු වෙලා හේතු වෙලා නැවත සකස් වෙන සිතුවිලි වල ලෝභ දේශ මෝහත් එක්ක අපිට අපේ හිතවල තියෙන සංසුන්කන්ද නොසංසුන්කන්ද? නොසංසුන්කම අපේ හිතේ ඇතිවෙන හැමදේම නොසංසුන්කම ඇතිවෙන. එහෙනම් අපි වැඩියෙන් ලෝභයෙන් යමක් මෙනෙහි කරනවා නම් ගෙවල් ගැන, ඉඩම් ගැන, කුඹුරු ගැන, වතු පිටි ගැන, හරිද? දරුවෝ ගැන, ආදරය ගැන දැඩි ලෝභයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අපිට ඒ නිසා ඒවම හේතු වෙලා එකතු වෙලා ඒවම මතක් වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න කෙනෙකුට යම් අදහසක් නැතුව ඉන්න වාහනයක් ගන්නවා. ඒකට කවුරු හරි ඇවිල්ලා ඔළුවට දානවා දැන් ඔයාලට මෙන්න මේ තත්ත්වයන් තියෙද්දි මේ තත්ත්වයන් තියෙද්දි දැන් වාහනයකට යන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ වගේ අඩුවට ගන්න පුළුවන් ඉතින් තියෙනවා. ඉතින් මෙයාට ඒ වෙලාවේ ඒක ගැන පහසුතුවිල්ලක් පහළ වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ කියන්නේ? එක පාටම ලෝභයක් ඇති නැහැ. අතන මේ වෙලාවේ මම ගත්තනම් හරි වාහනය කියලා. ඒ වෙලාවේ නම් මොකද වෙන්නේ? හතක් වෙන්න පටන් ගන්නවද නැද්ද? ආ හරිද? හිත නොසන්සුන් වෙන්න පටන් ගන්නවා, මතක් වෙන්න පටන් ගන්නවා. අන්න බලන්න අන්න ඒ වගේ තමයි අපි යමක් ගැන ලෝභයෙන් ලෝභයෙන් වෙනෙහි කරොත් ද්වේෂයෙන් ද්වේෂයෙන් වෙනෙහි කරොත් දැන් අපිත් එක්ක හොඳට ඉන්න කෙනෙක් ගැන කවුරුහරි අපිට කියලාමක් කියලා කියලාමක් කියලා මම ඉස්සරහ කරගෙන මොන හරි මොන හරි කරපු වැඩි වගේ තියාගෙන තියාගෙන යනවා. ඒකට ආයෙ මොකද වෙන්නේ? ආන් ආයෙ මේක ලෝභ ද්වේෂ මොහොතකින් හිතන සංසම් වෙනවා කියලා. හරි? ඒක කොහොම හරි මේක අන්තං වුණ සංසිඳී කියන යද්දී හරි. කවුරු හරි අර පරණ තරහක් මතක් කරත් ඇවිල්ලා කවුරු අපේ ගෙදර එන්නේ ඇවිල්ලා එයා මොකද කරන්නේ මතක වේදා අපිට දැන්න දේවල් අරවා මේවා කියලා කියනවා විතර. එයා ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? ආයෙත් කියලා. මං කියනවා මේ හිත නිකන් බූරි ගොඩක් වගේ එක. නේද? බූරි ගොඩක් වගේ. හුලං එනේන අපට අවිස්ස අවිස්සී ගහගෙන යනවා. නේද? හුලං එනේන අපට ගහගෙන යනවා. හුලං පොඩ පොඩ අඩු වෙන වෙලාවට ටික ටික ටික ටික තැම්පත් වෙනවා හැබැයි පොඩ්ඩ අපු ගම ඉවරයි. ලෝභ, දේශ, මෝහ වලට අදාළ සිතුවිලි අතීතයේ ඇතිලා තිබුණා නම් මේ වර්තමානයේ ඒකට අදාළ අරමුණ. අරමුණ මගේ තරහකාරයෙක් කියලා කියන්නේ දැන් මට තරහ නැහැ. හැබැයි දැක්කම අරන් ඒ අරමුණ આવොත් තරහ යනවා. අයවලේ තරහකාරයෙක් නම කිව්වොත් තරහ යනවා. නේද? එතකොට කැමති ආහාරයක සුවඳක් ආවොත් ලෝභයක් ඇති වෙනවා. නේද? යම්තන් රසයක් දැනුනොත් දිවට ලෝභයක් ඇති වෙනවා. ඒ ශරීරයේ මේක පහස ඇති වුණා කරන්නේ ඒ අතීත අතීත පහස ගැන මතක් වුණොත් බැරි ලෝභ, බැරි දේශ ඇති වෙනවා. ඒ වගේම ආදරය ආදී දේවල් හිතට වඩා ගැනීම සඳහා ලෝභයන් ඇති වෙනවා. නේද? හිතන සංසිඳන වෙනවා. ඒත් අතීත සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා එකතු වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙමයි. එහෙමද නැද්ද? එතකොට ලෝභ දේශ මොහ මුල් වෙනකොට සමාධියක් ඇති වෙනවද? ධර්මයේ තියෙන සමාධිය කියන්නේ ධර්ම ධර්ම හැඟීමක හිත එක අරමුණේම නවතින එක අරමුණේම නවතින. ඒ අරමුණේම අරමුණේ වැඩිපුර වාර ගානක් වාර ගානක් වාර ගානක් හිත ඒ අරමුණම ගන්නවා නම් ඒ අරමුණම ගන්නවා ඒකට කියනවා හිත සමාධියක් කියලා. යම්කිසි පූර්ව සමාධියක් කියලා. එතකොට මේක කරනවාද කරන්න ඕනද? මට හදිස්සියෙන් ඉඳගෙන සමාධිය සමාධිය මට පොඩ්ඩක් මම දැන් සමාධියෙන් ඉන්නවා කියලා කරන්න පුළුවන්ද නැත්නම් ඒ අය අදිස්ථානයත් එක්ක කෙරෙන මට්ටමට පරණ ඒව නැగి නැగి එන එක නවතින්න ඕනද නැද්ද? මේ පරණ ඒව නැగి නැగి මේක එන ආදරය නම් දේශේ නම්, ලෝභේ නම්, ඊර්ෂ්‍යාව නම්, කෝපේ නම්, වෛරේ නම් අද උදේ තරහ ගියා නම් දැන් හවස සමාධිය වර්ධනය කරගන්න පුළුවන්කම නැති වෙනවා. තේරුණාද? නේද? එහෙනම් සමාධිය හැදෙන විදිහට අපි මෙනෙහි කිරීම කළ යුතු නැද්ද? අපි මෙනෙහි කිරීම කළ යුතු නැද්ද? ලෝභ දේශ මෝහ කෙනෙක්ගේ ලෝභ දැඩි ලෝභ දැඩි දේශ දැඩි මෝහ වැඩි නම් එයාගේ සමාධිය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ. සමාධිය බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ මොකද මේ පරණ අතීතයේ ඒවා මෙයාගේ නවත්තන්න නැතුව නැగి නැగి නැగి නැగి නැగి නැగి එන හින්දා. අන්න දැන් අපි අපිට ඔන්න බලන්න ලෙඩ හැදෙනවා මිනිස්සුන්ට. නේද? මිනිස්සුන්ට ලෙඩ හැදුනහම ඒ හැදෙන ලෙඩේ වෛද්‍යවරු මැනගන්නේ එක එක දේවල් පාවිච්චි කරනවා. සමහර වෛද්‍යවරු උඹ කියන්නේ ලෙඩක්ද ලෙඩක ලක්ෂණයක්ද? ලෙඩක ලක්ෂණයක්. රුධිර පීඩනය කියන්නේ ලෙඩක ලක්ෂණයක්. නේද? එතකොට මේක රුධිරයේ තියෙන දැන් ඩෙන්ගු වගේ වුණකට නම් තව එක එක එක එක නේද? රුධිරයේ තියෙන එක එක අඩු අඩු වීම සංඝටක ලැබු වැඩි වීම වලින් මේ දෙදේ දැනගන්නවා. එතකොට දෙදේ හොඳ වෙලා කියලා වෛද්‍යවරයා දැනගන්නේ මොකෙන්ද? උණ අඩු වෙලා නම් ආ දැන් උණ අඩු. ප්‍රෙෂර් අඩු. ආ එහෙනම් දැන් දෙදේ හොඳ වෙලා කියලා තමයි දැනගන්නේ. නේද? ඒ වගේ මොකක් හරි වීමක් පාවිච්චි කරනවා මේ කට්ටිය දෙදේ ලෙඩේ පිළිබඳව දැනගන්න අඩු වෙලාද වැඩි වෙලාද කියලා දැනගන්න මින්මත් පාවිච්චි කරනවා නේද මොන අපිටත් අද ප්‍රත්‍යවේක්ෂා ධර්මදේශන හසු මට මම නිින්මත් දෙන්නයි යන්නේ. හැමදාම හැමදාම අපි කරන්නේ. අපි බොහෝ බණ ඇහුවා. අපි බොහෝ තින්කම් කරා. අපි හරියට දාන දුන්නා. අපි බෞද්ධ විදිහට නොයේකුත් නොයේකුත් දේවල් සිද්ධ කරමින් ඉන්න කාලේ මේක. එහෙනම් බෞද්ධ විදිහටම හරි දේවල් කරා. බෞද්ධයා විදිහට යමක් කරා නම් ඒ කරන හැම දෙයකින්ම ලෝභ දේශ මොහ අඩු විය යුතුද ලෝභ දේශ මොහ වැඩි විය යුතුද ධර්මයේ කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කිසිම තැනක පින්නත් මේ අකුසල මාත්‍රයක්වත් අනුදැනවදාල නෑ අනුදැනවදාලේ නෑ හරිද එහෙනම් බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක මම ඒ ධර්මයේ තුල හික්මන කෙනෙක් නම් බෞද්ධයා කියන්නේ මොන කෙනෙක්ද ඒ බෞද්ධයා කියන්නේ වෙන වෙන කෙනෙක් නෙවෙයි බෞද්ධයා කියන්නේ ලෝභ දේශ මොහ අඩු කරන කෙනෙක්. ඒ මොකද බෞද්ධයා කියන්නේ බෞද්ධ ධර්මය හදාරන කෙනෙක්, බෞද්ධ ධර්මය ගවේෂණය කරන කෙනෙක්, බෞද්ධ ධර්මය තුළ හික්මන කෙනෙක්. එහෙම කෙනෙක් නම් එයා ලෝභ දේශ මොහ දවසින් දවස මොහොතින් මොහොත මොහොතින් මොහොත අඩු කිරීම සඳහා පිළිපන් කෙනෙක් වෙන්න ඕනේ. නේද? අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න යම් කිසි කෙනෙක්ගේ එයාගේ තුල ඇති වෙන සාන්ත භාවය ක්‍රමානුකූලව වැඩි වෙන්න ඕනේ. එතකොට යම් කුසල හැඟීමක ඒකාග්‍රතාවයකින් ඉන්න පුළුවන් ප්‍රමාණය නැත්නම් සමාධිය තමන්ට වැඩෙන්නා වූ සමාධිය තමන්ගේ ධර්ම අවබෝධය නැත්නම් ධර්මය තුළින් තමන් පෝෂණය වෙලා තියෙන ස්වභාවය දැනගන්න පුළුවන් වෙනවද නැද්ද? දැනගන්න පුළුවන් වෙනවද නැද්ද? පැත්තකට බලනවා මට කොහොමද මගේ හිත මට එක අරමුණකින් පුළුවන් අසුබ අරමුණේ ඉන්න පුළුවන්ද මෛත්‍රී අරමුණේ ඉන්න පුළුවන්ද ඒවා ප්‍රඥාවෙන් ඒ නිමිත්ත වර්ධනය කරගන්න හැටි බුදුරජාන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය කියලා කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට තියෙන විස්සත්ව මෛත්‍රිය වගේ ලෝකේ හැම දෙනාටම ඒ ගානට ඇතිවන හැඟීමක්. අසුබය කියලා කියන්නේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ ශරීර දැක්කහම බලුකුණක් දැක්කහම අපි බලුකුණ දිහා බලලා මේකේ කන අපිරිසුදුයි කන පිළිකුලයි ඇහැ පිළිකුලයි කියලා එහෙමද එහෙම නැත්නම් එකවර අපිට අදහසක් වෙනවද නැද්ද මේක පිළිකුල් දෙයක් කියලා අන්න ඒ වගේ මනස්ක ශරීර පිළිබඳව තමන්ගේ අනුන්ගේ වශයෙන් අසුබ හැඟීමක්. ජනිත වීම තමයි ඒකේ කමටහනේ තමන්ගේ හිතට එන්න ඕන කුසල හැඟීම. එතකොට එවැනි කුසල හැඟීමක හෝ නැත්නම් ආනාපාන සතිය වැනි චිත්ත ඒකාග්‍රතාවයක කොච්චර වෙලා මට ඉන්න පුළුවන්ද කියලා උන කට්ටෙන් උන බලනවා වගේ බලාගන්න. එක තැනක ඉඳගෙන අපි කියමුකෝ නාසිකාව අගහිත පිහිටා විනාසිකාවට දැන් අපි ආනාපාන සතිය ආරම්භක පියවර තියෙන්නේ උඩට හුස්මක් ගන්නකොට දැන් දැනි ගන්නවා පළවෙනි හුස්මක් ගන්න හේරෙනකොට දැන් දැනි හේරෙනවා මේ නාසිකාව අගු කොටසේ. දැන් මේ බලන්න මේක හොඳ වැඩක් මේ හොඳ ප්‍රත්‍යක්ෂතාවක් කරන්න අවස්ථාවක්. මගේ හිත කොහේවත් විසිරෙන්නේ නැත්නම් දැන් අපි හුස්මේ හුස්ම දැනගෙන ගන්නකොට අපිට හුස්ම දැනෙන්නේ නැතු යන්නේ ඇයි? තම මිත්‍රලා හුස්ම ගන්නවද? හුස්ම ගන්නවා කියලා දන්නවද මිත්‍රලා? නෑ දන්නේවත් නෑ. දැන් කියනකොට හොඳ දැනෙනවා. නේද? ඒ මොකද? හිත ඒකට යොමු නොකරගෙන හිතපු නිසා. හුස්ම දැනෙන්න නම් ගන්න හුස්ම දැනෙන්න නම් හිත ඒකේ යෙදිලාම තියෙන්න ඕනද නැද්ද? ඒකටම අරමුණු වෙලා තියෙන්න ඕනද නැද්ද? හා. එහෙනම් දැන් හුස්මක් ගන්නවා හෙලනවා එතකොට දැනෙනවා උඩට ගන්නකොට නාසිකාග කොටස මෙන්න මේ කොටස දැනෙනවා. ගන්නවා කියලා ආ දැනෙනවා ආත හෙලනකොට දැනෙනවා ඔය හැම වාරයක්ම දැනි දැනි දැනි දැනි දැනි දැනි ගන්න නම් හෙලන්න නම් නේද මට යම්කිසි ආකාරයක චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ නේද මේ කියන්නේ ඒ හිත ඒකටම අරමුණු වෙන්න ඕනේ එහෙම කරන්න කිව්වොත් ප්‍රතිරේඛා කරන්න පුළුවන් වෙන්නේ ඇයි කරන්න බැරි කියලා මම හිතනවා මම කියනවා දැන් තියාගෙන ඉන්න හිත. හරිද? ආනාපානේ දැන දැනීම ඉන්න දැන දැනීම හිත. මේක මෙහෙම තියාගෙන ඉඳ ගියොත් එහෙම මොකද වෙන්නේ? ගෙදර මතක් වෙනවා. හරි. ආපු දීපු දේවල් මතක් වෙනවා. එක්ක කාව හරි මතක් වෙනවා. එක්ක තරහකාරයෙක් මතක් වෙනවා නේද? එහෙනම් මේ පෙරහැරක් වෙනවා වගේ එනවද නැද්ද? ඔය මොනවද එන්නේ? දැන් දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරා. අතීතයේ මේ මෑත අතීතයේ මෙනෙහි කරපු ලෝභ, දේශ, මෝහයෙන් මෙනෙහි කරපු සමහර විට අනුසලකුවනේ. මුරුස්තන මිනිස්සයා ගැන මට වැඩියෙන් මතක් වෙනවා නවත්තන්න බෑ ඒ පැත්තෙන් අතීතයෙන් මෙහෙ නැගිලාවිලා නැවත සකස් වෙයි සකස් වෙනවා. ආදරය කරන අය මතක් වෙනවා. එතකොට ලෝභ, දේශ, මෝහ වලට මුල් වෙච්ච ඊර්ෂ්‍යා, කෝප, වෛර, මාන, ආදරය ආදී දේවල් හින්දා මේ හිතේ නැවත නැවත නැවත නැවත නැగి නැగి නැగి නැగి නැగి නැగి නැగి එනවා. එහෙම නේද? එහෙනම් මම දවසින් දවස දවසින් දවස බලා ගන්න ඕනේ මගේ මට පොත්තරලා හිත එක දැනක තියාගෙන ඉන්න පුළුවන් හරි. ආනාපාන සතිය ප්‍රයෝගාගන්නේ තමන්ම තමන්ව පරීක්ෂා කරන්න ඕනේ. මට අද කොච්චර වෙලා හිත තියාගන්න පුළුවන්ද කියලා තැන. අන්න ඒ තරමින් තමන් ලෝභ දේශ මොහොනේ අඩු කරගෙන වාසය කරලා තියෙනවා. අන්න ඒ තරමින් ලෝභ දේශ මොහොනේ අඩු කරගෙන වාසය කරනවා. ඉතින් අපි පරීක්ෂා කරලා බලන්න ඕන දැන් කොච්චර දවසකින් සමාධිය බඩවල දන්නේ ඇඟට එන උණ නම් හොඳටම දැනෙනවා හිතේ තියෙන දෙදේ හිතේ තියෙන උණ දැනෙනවා අඩුයි Tamanටම හොයාගන්න ඒවා බොහොම අතහසුයි ඉතින් අපේ ලෝභ දේශ මොහ කොච්චර අඩු වෙලාද කියලා බලාගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිවම අපේ චිත්ත ඒකාග්‍රතාවය කොච්චරද කියලා තමන්ම එකතැන ඉඳගෙන විමසලා බලන්න ඕනේ. තමන්ම එකතැන ඉඳගෙන හොඳින් විමසලාගෙන මට කොච්චර එකතැන හිත තියාගෙන ඉන්න පුළුවන් ආනාපානය කරලා හිත තියාගෙන ඉන්න පුළුවන්. ඉතිරෙන්නේ මොකද? ඉතිරෙන්නේ මොකද? අර අනවශ්‍ය මෙනෙහි කිරීම කරලා තිබෙන හින්දා අනවශ්‍ය මෙනෙහි කිරීම කරලා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මෙනෙහි කරලා තිබෙනවා. හොඳ දැන් එහෙම විසිරෙනවා නම් මොකද කරන්න ඕනේ? එහෙම විසිරෙන එක නැති කරන්න මොකද කරන්න ඕනේ? මේ බලන්න තරහින්දා මගේ හිත වැඩිපුර විසිරෙනවා නම් සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ ඉවරක් නැතුව මම කෙනෙක් කෙරෙහි තරහින්ම තරහින්ම තරහින්ම තරහින්ම මෙනෙහි කරනකොට හරි මොනවා කරන වාරයක් වාරයක් වාරයක් ගන්න ඒ හිතුවේ හේතු වෙලා එකතු වෙලා ඊට වැඩි තරහක් හැදෙනවා. නේද? ඊට පස්සේ ඒ තරහ හිතුවිල්ල අය පරණේවට මේකට එකතු වෙනවා. ගල් පොලිය වගේ හරිනේ. ඒ ඊට වැඩි තරහක් හැදෙනවා. නේද? ඊට පස්සේ ඒ හැදෙන ගැට ඊට වැඩි තරහක් හැදෙනවා. ඒ වගේම මේක නවත්තන්න බැරුව සැඩ පහරකට හවුනා වගේ අපි තරහ කියන තැන ගිලිනවා. මේ තරහා කියන එක නවත්ත ගන්න තරහට ප්‍රතිවිරුද්ධ සිතු වෙදී අපේ සිත තුළ නැగిලා එන විදිහට අපේ මානසිකාර සකස් කරගන්න ඕනේ. තරහට විරුද්ධව නැගෙන යහපත් සිතුවිලි තරහ කියන අයහපත් අකුසල හිත නොසන්සුන් කරන එක තරහට විරුද්ධ නැගෙන යහපත් සිතුවිලි මොකද්ද? මෛත්‍රියයි. හරිද? මෛත්‍රියයි. එතකොට වෙනම් මෛත්‍රිය මගේ හිතේ ඒ ඒ අවස්ථාවලදී නැගෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? කලින් මෛත්‍රියෙන් ලෝකය ගැන මෙනෙහි කිරීම කරන්න ඕනේ. මෙනෙහි කරන්න මෛත්‍රිය මෙනෙහි කරන්න ඕනේ. මෛත්‍රිය මෙනෙහි කරලා මෛත්‍රී භාවනාව ගැන උදේ කතා කරා. එතකොට අන්නේ මෛත්‍රී භාවනාව වඩපු කෙනෙකුට දැන් අපි දෙන්නෙක් ඉන්නවනේ එක්කෙනෙක් මෛත්‍රී භාවනාව වඩලා නැහැ අනිත් එක්කෙනා මෛත්‍රී භාවනාව වඩලා. එකම දෙන්නටම අදාළ එකම සිද්ධියක් වෙනවා. හරිද? එතකොට අර මෛත්‍රී භාවනාව වඩපු කෙනාට අර මේ අපහස් නෑ එයාට අරකට තමයි ප්‍රකට වෙන. එයාට සන්තෝෂයෙන් ඉන්නවා. මෛත්‍රී භාවනාව වඩපු කෙනාට හරියට කේන්දරයි. හරි. මෛත්‍රී භාවනාව වඩපු කෙනාට හැන්දෑවේ එක අරමුණක ඉන්න පුළුවන්කම තියෙන මොකද එයාට එයාට හේතුනේ නෑ නේද තරහ ආවේ නෑ නේද? මෛත්‍රී භාවනාව වඩපු කෙනාට හැන්දෑවේ තමන්ගේ භාවනාවේදී කර්මණක ඉන්න පුළුවන්කම නෑ. හරි. ඒක සමාධිය නෑ සමාධිය නෑ කියලා කියනවා. සාගාදී කෙලෙස් ධර්ම වලින් හරියට පීඩණයටපත් වෙනවා මිනිස්සු. ඉතින් ඒ පීඩණයටපත් වෙන ඇත්තෝ ඒ නිකාන්තයට ඒ පීඩණය අරින්නේ නැහැ. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ උද්දම් පාද කලා අදෝ කේසමත්තකා පතපරියන්තම් පුරන් නානා ප්‍රකාරස්ස සුචිනෝ පච්චේක. මේ විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට කෙස් පුරෝමිය දස් සම්මස්හරයට ඇති විදිහට යම් ශරීරයක් සම්භාවිත නොසන්සුන් භාවයට පත් වෙන වෙනුවට අන්න අසුභංගී පහළ වෙන්න පටන් ගන්නවා. හරි ඒ මෙහි කරලා තියෙනවා මෙහි කරලා තියෙන දේ තමයි ඉක්මනින්ම අරමුණට එන්නේ වැඩියෙන් භාවිතා කරලා තියෙන දේ අපේ අරමුණට එනවා. මම ඔප්පු කරලා පෙන්නන්නද? වැඩියෙන් භාවිතා කරලා තියෙන වැඩියෙන් මෙනෙහි කරලා තියෙන දේ අපිට අරමුණ වෙන හැටි දැන් මම ඔප්පු කරලා පෙන්නන්නම්. මේක අපේ වැඩ නෙවෙයි. මේ බලන්න. අනුරාධපුර කියලා මම දැක්කේ. මොනවද මතක් වෙන්නේ? රුවන්වැලි සාගරනේ රුවන්වැලි යන. ඒ බස්නාතුන් කොළන් නේද? අම්බලංගම මතක් වෙනවානේ. මතක් වෙන්නේ ඒකට මම කියනවා. සහනවර කිව්වම දල්දාමාන තමයි. එස්පී දාලා නේද? අර දැන් ඇයි එහෙම වෙන්නේ? මම කියනවා අපිට අනුරාධපුරේ බස්නාතුන් කොළේ කඩයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ කඩයක් තියෙන කෙනෙකුට අන්දාස්පුරේ කියන ගමන් මතක් වෙනවා නේද? ආන්න වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරලා තියෙන දේ ඒ අදාළ අරමුණ එද්දී වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරපු දේ අපිට ඉස්සත් වෙලා එන්නේ. හරිද? අපි යම් කිසි ශරීරයක් ගැන පිළිකුල් වශයෙන් අසුබ වශයෙන් මනුස්ස ශරීරය ගැන මෙනෙහි කරලා තිබ්බොත් භාවනාවේ යෙදලා ඉන්න වෙලාවට එයාට යම් කාරණයක් හේතු වෙලා යම් ශරීරයක් මතක් වුණොත් ඒකින්ද හිත නොසන්සුන් කරන හිත නොසන්සුන් කරන මේ රාගයේ එන්නේ අතීත අතීත දේවල් නැగి නැగి එන්නේ නෑ ඇවිල්ලා හිත හිත සිත කරන ඒක වෙන්නේ නෑ හරිද භාවනා කර කර ඉන්න කෙනෙකුට හදිස්සියෙම දේශය අරමුණ වෙන විදිහේ සිද්ධියක් කනට ඇහුනොත් ඒ කනට ඇහිච්ච දේ අරමුණ වෙනකොට ඒකේ එකම මිනිසෙකුට ඒ අරමුණ තුල ද්වේෂය ඇති වෙන මිනිසුත් ඉන්නවා අද්වේෂය ඇති වෙන මිනිසුත් ඉන්න එකම අරමුණ තුල. එතන සම්බන්ධයෙන් මේකට දැනෙන අර කවුරුත් දැනගෙන දැනගෙන යන මේකක් තියෙනවා. හරිද? එහෙන් දැනගෙන යනකොට අපිට මොන කවුරු හරි එහෙන් දැනගෙන යනවා සමහර කටින් හරි උත්සාහ යනවා. ඒකම සිද්ධිය. සමහර කටින් තරහ යන්නේ නැහැ. සමහර කට්ටිය ගහන්න පයින්නවා, සමහර කට්ටිය ගහන්නේ නැහැ, බයින්න පයින්නවා, සමහර කට්ටිය සෙන්ටලා කල්පනා කරනවා, සමහර කට්ටිය ගහන්නේ ඒක සාමාන්‍ය සිද්ධියක් කියලා. ඒක සායම් බලනවා. ඒවා එකම සිද්ධිය තුල ඒක මෛත්‍රියෙන් අරමුණු වෙන්නත් පුළුවන්. නේද? එකම දේ. මනුස්ස ශරීරයක් ගත්තාම ඒ මනුස්ස ශරීරයේ කෙනෙකුට රාගයෙන් අරමුණු වෙන අතරේ කෙනෙකුට අසුභයෙන් අසුභයෙන් අරමුණු වෙනවා. කෙනෙකුට සුභ වශයෙන් අරමුණු වෙනවා, කෙනෙකුට අසුබ වශයෙන් අරමුණම ඒක අහම්බෙන්ද වෙන්නේ නැත්නම් කලින් පුරුදු කරපු විදිහද? අනිවාර්යයෙන්ම මතක් කරනකොට කඩේ තියෙන කෙනාට කඩේම මතක් වෙනවා අනිත් අය අසුබ හම්බෙන්න හදනවා. කලින් පුරුදු කරලා තියෙන හිතලා තියෙන විදිහට. එහෙනම් මම සමාධියකින් ඉඳ යනකොට මට දේශයෙන් සමහර ඇත්තන්ට දේශයෙන් අරමුණ දැන් අපි තුන කාට හරි. තමර කැස්සක් ආවොත් නේද? එහෙනම් භාවනා කරන්න ඉඳගත්තාම ළඟින් ඉන්න ගැස්සහම. සමහරවල් තරහ. තරහියට ඇවිස්සනවා. ආයෙම භාවනාව අර පොඩි කැස්සට පුළුවන් තමන්ව තමන්ගේ භාවනාව නතර. සමහර අයට කැස්සක් කරන එක උපේක්ෂාවේ බලන්න පුරුදු වෙන වෙන කෙනෙකුට කැස්සක් ආවත් අහනවා. ඒක උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙනවා. හරිද? ඒක තමයි ස්වභාවයෙන් යාර නවත්තන්න පුළුවන් එයා විතර අමුතුවෙන් කහිනවා මොකද මේ. නේද? ඒක නවත්තන්න පුළුවන් නම් එයා ඒක නවත්ත ගන්නවනේ කියලා. එයාට ඒ වගේ සාධාරණ ස්ථූප පහළ වෙන්නේ අතීතය ගැන හරියට මෙනෙහි කරලා කියන එක. එතකොට අපේ හිත එකඟ වෙන්නේ අපි තුල ක්‍රියාත්මක වෙන කෙලෙස් අතීතයේ අපි මෙනෙහි කරලා තියෙන ආකාරය අනුව තමයි එකඟ වෙන මොන ස්වභාවය තියෙන්නේ. හ්ම්. සීන මිද්දාදී වටනහම සමාධිය නැති වෙලා යනවා. එතකොට මසංසුන්කම් මේ ඔක්කොම හිමයි. යම් කිසි කෙනෙක් මං අහනවා. මේ බලන්න නිවන් එකම සිද්ධිය මේ ලෝකයේ සමහර කෙනෙකුට හිඳුන් දෙන අතර සමහර කෙනෙකුට එහෙම නැති වෙනවා. ආ, ගෙදර අපි හිතමුකෝ ඉඩම් ටික බෙදලා දෙන්නයි යන්නේ තාත්තලා. හරි. දෙන්නෙකුට අඩුවෙන් දුන්නා. දෙන්නෙන් එක්කෙනෙකුට අඩුවෙන් හම්බෙච්ච හින්දා හොඳටම කේන්ති ගිහින් දෙනවා කේන්ති එකක් ඒටි ගිහිලා ඉන්නේ. අර කට්ටියටමයි කරන්නේ කියලා දැඩි දේශකේ අම්මට කරහලා කතා කරනවා තාත්තට කරහලා කතා කරනවා. තව එක්කෙනෙකුට එපාත්මයත් මේ අඩුවෙන් හම්බුනහම තාර මතක් වෙනවා. මට හොඳටම ඇති ජීවත් වෙනකම් මේක. දෙමාපියන්ගෙන් මට මේ ලැබිච්ච කරක මැරෙනකම් හොඳට නැති. කොච්චර හම්බුනත් මාව මැරෙනවා නේ කියලා මතක් වුණා. ප්‍රශ්නයක් තියෙනවා. නැරුණා කියන එක ප්‍රබලව මතක් වුණොත් ප්‍රශ්නක් තියෙනවද? කාගර නපුරු වචනයක් හම්බෙනවා. අන්නේ නපුරු වචනයක් හම්බුනහම නේද? ඒවා වෙනස් වෙනවනේ කියලා මතක් වෙනවා. හොඳ වචන හැමදාම තියෙන්නේ නෑ කියලා. සමහර අයට මතක් වෙනවා සමහර අයට අර නපුරු වචනත් එක්ක හරියට කරකිරීම තියෙනවා. හරි? එතකොට හැමදේම වෙනස් වෙනවා කියන එක යම් කිසි කෙනෙකුට මතක් වෙනවා නම් අන්න ඒ මතක් වීමත් එක්ක අනිත්‍ය ස්වභාවය සමහර අයට මේ ලෝකේ සමහර අරමුණු දැක්කහම අනිත්‍ය මෙහි වෙනවා. සමහර අයට අරමුණු දැක්කහම අනිත්‍ය මෙහි වෙන්නේ නෑ. එතකොට ඒ අනිත්‍ය මෙනෙහි වෙන කෙනාට ලෝභ දේශ මොහ අඩුයි. අනිත්‍ය මෙනෙහි වෙන්නේ නැති කෙනාට ලෝභ දේශ මොහ වැඩි. සමහර අයට අනාත්මය මෙනෙහි වෙනවා. සමහර අයට අනාත්මය මෙනෙහි වෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ ආකාරයට අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා අපේ සමාධියට බාධා කරන දේවල් වුණොත් නම් මගේ භාවිතාව මගේ අතීත භාවිතාව අනුව නේද මගේ සමාධිය තීරණය වෙන්නේ මම කොච්චර ධර්මයේ පුහුණු කරලා තියෙනවාද එතනින් තමයි මට එතනින් මට හොයාගන්න පුළුවන් මගේ සමාධිය අනුව මම කොච්චර කොච්චර ධර්මයේ පුහුණු කරලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ගැන මතක් වෙනවා නම් අපි බුද්ධානුස්සතිය වැඩපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කියන්නේ නිබන්ධව නිරතුරුව මතක් වෙනවා කියලා. අන්නේ මතක් වෙන කෙනෙකුට සම්මා සම්බුදු කියන වහන්සේ මොන තරම්නම් වීරියක් ගත්තාද කියලා මතක් වෙනවා. බෝසත්යන් වහන්සේ විදිහට. උන්වහන්සේගේ චරිතය මතක් වෙනවා. සියලු කෙලෙසුන් දුරු කරා කියලා මතක් වෙනවා. මේවා බොහෝ මෙනෙහි කරලා තියෙන කෙනෙකුට බෞද්ධ කියලා වැඩි වලට යන්න පුළුවන්කම නැහැ බෞද්ධ කියලා ගත්තා නම් මම බෞද්ධ කියලා නම් මට ප්‍රසිද්ධිය වැඩි කරන්න අදුම ගාන ප්‍රසිද්ධියවත් පැහැදිලි කරන්නේ නැති වෙන විතරක් නෙවෙයි වැරදි කරන කී ආදීනව දන්න හින්දා අප්‍රසිද්ධියවත් වැරද්දක් කරන්නේ නැත්තත් පත් වෙනවා. ඉතින් අන්න එහෙම තමන්ගේ හිත මහා සාන්ත ස්වභාවයකට. හරිද? විසිරෙන්නේ ඒ විසිරෙන්න හේතු නොවන දේවල් නම් කුසල් නම් අතීතයේදී කුසල සිතුවිලි නම් හේතුනේ ලෝභ දේශ මොහ අඩු ඒවා මෙනෙහි කරලා තිබුණා නම් ආන්ගේ මෙනෙහි කරපේවා නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත හේතු වෙවි හේතු වෙවි අර හිත සංසුන් වෙන්න දෙන්නේ නැහැ නේද හිතන සංසුන් වෙන්න දෙන්නේ නැහැ හරියට වේගෙන් එහාට මෙහාට යන එහාට මෙහාට වෙන විසි වෙන ගිනිදල් තියෙන ලිපක් දැක්කම ඒකේ ඒ වේගයේ මිශ්‍රණයව අඩු කරන්න නම් අපේ දෙමාපියෝ මොකද කරන්නේ අපි දන්න දර අඩු කරනවා. පුළුවන් වැඩි එක අඩු කරනවා. නේද? අඩු කර කර එක සබාරි ඉන්ද්‍රයන් විදිහට හදා ගන්නවා. මේ ඒ වගේ අපේ ගින්නර වගේ ස්ත්‍රීනි අතීතයේ ලෝභ දේශ මොහත් එක්ක අතීතයේ ඇදි ලෝභයෙන් දේශයෙන් මෙනෙහි කරපු දේවල් එක්ක අපිට සමහර සිතුවිලි ඒවා ඇදි ඇදි ඇදි ඇදි එනකොට ගින්න ගන්නවා වගේ. අපිට රත් වෙනවා වගේ. නැවත දකින්න ඕනේ, නැවත අහන්න ඕනේ, නැවත දෙඳින්න ඕනේ කියලා ලොකු ගින්න ගන්නවා වගේ ගින්න ගොඩක් වගේ මේක හැදෙනවා. අන්න ඒක දැනගත්තම දැන් මාව මේ වෙලාවේ ගිනි ගන්නවා. මේ ගිනි ගන්න එක නවත්වා ගන්න නම් මෙන්න මේ සිතුවිලි වලට එන්න දෙන්න බෑ. මේ මේ සිතුවිලි වලට එන්න දෙන්න හොඳ නෑ. මේ වාට එන්න දෙන්න හොඳ නෑ කියලා ඒවා පිරිසිදු කර කර පිරිසිදු කර කර පිරිසිදු කර කර ඇස්තෝ තියාගෙන සමාධියකට ඉඳ ගන්නකොට ආයේ ඒවා ඇදලා නොවන විදිහට හදලා ආයෙ කරලා ගිනගෙන බලනවා. බලමු මොහොත දේශේ එනවාද ඒක කරපො. දැන් මොකද කරන්නේ? මෛත්‍රී භාවනාව වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර ආයතරයක් බලනවා මොකද බලනවා. එතකොට ලෝභය නැත්තම් ඉඩම ගැන මතක් වෙනවා. ගෙදර ගැන මතක් වෙනවා. අඩුවෙන් දේ ලැබුණ ඉඩම් ගැන මතක් වෙනවා. හරි දැන් මොකද කියන්නේ මරණානුස්සතිය වඩ වඩ වඩ වඩ වඩ වඩ ආයෙත් දෙකෙන් බලන මේක නෝද මේක නෝද කියලා. නේද? ඒ මොනකොට ආයෙ මොකද කවුරු කියපු නපුරු වචන මතක් වෙනවා. හ්ම් එක එක එක ආකාරයේ වෙනස්කම් කරපුවා මතක් වෙනවා. එතකොට ඒක වර්ණානුස්සතිය හෝ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා අයියෝ මේ හැම දෙයක්ම අනිත්‍යයි කොච්චර හොඳ කියලා හදවත් බෑ මේ සුබදායකව ජීවත් වෙන ඒක එක එක මේ කියන්නේ ලස්සනට කතා කරලා හිත හදලා කතා කරපුව එක දිගට තියාගන්න බෑ ආදරෙන් කතා කරන එක දිගට තියාගන්න බෑ ඒක තමයි ස්වභාවය ඒක කොච්චර කල්පිතක් වෙනස් වෙනවා අවකාශයක් වෙනස් වෙනවා ඒ සුන්දරසේ අර බලාපොරොත්තු අයින් වෙන විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර මොකද කරන්නේ ඒකෙන් බාධා එන්නේ නැති විදිහට සකස් කරගන්නේ. ප්‍රතිය මුද්‍ය ආදී ආදීන් බවල කාම්මරිකං වීරියක් නැති ස්වභාවයන් එනවා. ප්‍රබුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා බෝසත්යන් වහන්සේ ගැන මෙනෙහි කරලා බුද්ධ ශාසනය උත්තර වටිනාකම මෙනෙහි කරලා ඒ වගේ අවශ්‍ය මෙනෙහි කිරීම කරපුවා තමන්ගේ හිතේ වීරිය පිළිබඳ බලන්නේ. එතකොට හිතකට වෙනවා මේ විදිහට අතීතයේ ඇතිවලා නැතිවලා ගිය සිතුවිලි එකතු කරවි එනවා දන්න යෝගියා මොකද කියන්නේ තමන්ගේම හිතට මේ වර්තමානයේ එන බාධාව අයින් කරගන්න එයා දන්නවා. එයා දන්නවා. හරිද? රාගයෙන් ඇවිල්ලා පීඩා වෙනවා නම් එයා මොකද කරන්නේ? ආ මේ දැස්කම රාගයෙන් පීඩා වෙනවා එහෙනම් මම හොඳට අසුබ මෙනෙහි කරලා මේක සකස් කරගන්න ඕනේ කියලා සකස් කරගන්නවා. ඉතින් යන්නේම සකස් කරගත්ත කෙනාට හැමදාම සමාධියෙන් අර ලෙඩාගේ ලෙඩේ හොඳ වුණාද කියලා උණ කට්ටෙන් දැනගන්නවා වාගේ Tamanට එකතු වෙන Taman උදගත්තාම පොඩ්ඩක් Tamanට ඇති වෙන චිත්ත සමාධියෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මගේ මගේ ධර්ම අවබෝධය කොතනද කියලා. එහෙනම් සමාධිය තියෙනවද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂා කළ යුතුද නැද්ද? දැන් සරෙන් සරේ සරෙන් සරේ මට කොච්චර ඒකාග්‍රතාවයක් තියෙනවද කියලා තමන්ම ප්‍රත්‍යක්ෂා කර ප්‍රත්‍යක්ෂා කර ප්‍රත්‍යක්ෂා කර බලන්න. හරි. මම අලුත් යෝජනාවක් කරන්න හදන්නේ. මේ ධර්ම අවබෝධ කරන අය ධර්මයේ කුල ඉන්න අය මේ හස්තා කරන්න හොඳ නැද්ද? හරි. සාමාන්‍ය ජීවිත වැඩ කරන්න හොඳ නැද්ද? සාර්ථකකම වෙලා ඉන්න ඕනද? සමහරවිට අර්ථයක් දෙන මිනිස්සු අකර්මන්නේ මිනිස්සු බවට පත් කරනවා. හරි? කිසි වැඩක් කරන්නේ නැති ඔහේ ඉන්න පිටසක් බවට පත් කරනවා. හරි? දැන් සමහර අපි හිතමු දැන් මම කියලා. හරි බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රජීතය. නෑ නෑ මම නිවන් දකින්න ඉන්නේ කියන්නේ. මට මොකක්ද කියන්නේ. එහෙම කියලා මම මොකද කරන්නේ? මොකද ආරම්භ වෙලා ඉන්නේ නේද? උදේවන් ආරණ්‍ය විසුණුහන්තර අපේ පින්න පාදිලා ඊට පස්සේ ආල්ලාප සල්ලාපේත් ඒවා ටිකක් සාර්ථකීලා ඉතින් ඔහේ නිකම්ම ඉන්නකොට කාලය නාස්ති කර වෙනවා නම් මගේ විදර්ශනාවට මම යොදන කාලෙකුත් තියෙනවා නම් අනිත් කාලේ මට වැඩ වැඩි හින්දා මම බොහෝ කාලේ නාස්ති කර ගන්නවා නම් තව යමක් ඉගෙන ගැනීම සඳහා එක් ප්‍රයෝජනවත් දෙයකට යෙදවීම හොඳ නැද්ද නිකන් නාස්ති වෙනට වඩා බොහෝ දෙනා කාර්ය අඩු කරගන්නවා අපේ පින්වත් මේ ඒ කාර්ය අඩු කරගන්න මම කියන්නේ ලෞකික ජීවිතේ කාර්ය වැඩි කරගන්න කියන එක නෙවෙයි. හරිද? නිකම්ම නිකන් ඉන්න එපා. කම්මැලියෝ වෙනවා. ධර්මයේ මුවාවෙන් සමහර අය කියන්න හදන්න උත්සාහ කරන දේ කියන්න සමහර අය මේ ධර්මාභෝධයේ මුවාවෙන් හොන්දට ඇබුදියා. හරි කම්මැලියි. ඒකෙන් දාපු කාර්යයක් වෙනවා Tamanට අවශ්‍ය ඒක මේ ගොඩක් පොඩි ගහගන්න නෙවෙයි. ලෝකයෙන් බදා ගන්න නෙවෙයි. Tamanගේ ජීවිතය සැහැල්ලු වෙන්න අවශ්‍ය කරන දේ හරිසම්ප කරගන්න, හැකියාවන් වර්ධනය කරගන්න අපිට පුළුවන් ධර්මාවබෝධ කරන කෙනා බොහොම කාර්යක්ෂම කෙනෙක්. හරි අනිත් අයට දොර කරන්නත් පුළුවන්. දැන් වෛශ්‍යම බාරවන කටයුතු කරන්නත් පුළුවන්. හැබැයි ඒවා බොඩි වැඩක් කරන්න ඕනේ. ඉස්සාම ගියා. ඉහිලෙන් ඉන්නකොට දැන් මොකද කරන්නේ මේ දැන් කෝ කල්පනා කරන දැන දැන් ඔෆිස් එකේ නිදහස් වෙනවා නේද ලොකු බරකින් දැන් ඒ ඒ බරෙන් නිදහස් වෙනවා දැන් එයා නිකම්ම සිටිය යුතුද නැත්නම් අපිට මොකෝ මොනවා හරි සමාජ සේවයකට යන්න යන්නේ කියලා හා ඔය ඉක්මනට කියලා මරණාධාර සම්පූර්ණ භාවිතින් දානවා එකලේ සම්පූර්ණ දානවා ඉතින් ඒතර බොහෝ ගැඹුරු තියෙන ඒවත් එක්ක ගැටි ගැටි හොඳට හැටි හැටි සංකේත කතා කරලා ගෙදරා ඒකට මොකද කරන්න ඕනේ? හඳයි. මොනවද කියලා බලන්න. මොකද මොනවද කියලා බලන්න ආ එතන වගේ ඉඳගෙන සමාධිය තියෙනවද කියලා බලන්න. ඉතින් භාවනා කරන් ඉඳගත්ත වෙලාව ඉඳලා අර විදිහට කිව්වා මේ විදිහට කිව්වා දැක් අනේ කාර්යය කතා කරපැටි මම සබහාරු පිළිච්ච හින්දා තමයි එහෙම කතා වුනේ. ආ ඒක ඔක්කොම බැහැර කරලා තමන්ගේ සමාධිය තියෙනවා නම් Taman දස්සනම් Taman ගිහිල්ලා තැන් තැන් වල වැටි වැටි හැප්පි හැප්පි සාමාන්‍ය සමාජයේ ඉඳලා ගෙදර ඇවිල්ලා බලනකොට සමාධිය තිබෙනවා. ඕන තරම් කාර්යයක් නේද කරන්නේ. හරි. සමාධියට බාධා වෙන අනවශ්‍ය දේවල් ඇඟේ දාගන්න එපා. මේ මරණාභාර සමිතියට මම වගකීම් බාරගත්තොත් මගේ සමාධිය උපරිම වශයෙන්ම කැඩෙනවා කියලා දන්නවනම් වහාම ඇයි හැම දෙයකටම වඩා වටිනවා චිත්ත ඒකාග්‍රතාවය හරි ඕනෑම කටයුත්තක් කරගෙන යන ගමන් සත්‍යවත් සාසල බලන්න හැම වෙලෙම බලන්න තමන්ට ඕන තරම් වැඩ කරන්න පුළුවන් වැඩ කරනකොට දැනෙනවා නම් මගේ එකඟතාවය බිඳෙන්නේ නැහැ කියලා එයා නිවැරදි කියන ගන්නවා මුලාවට යන්නේ නැහැ ලාභ සත්කාර ඉදිරියවත් කිසියම් දෙයක් තමන් හිත සැලෙන්නේ නැත්නම් අනකමන සමාධිය තියෙනවා අන්න අතහැරලා තියෙනවා නම් අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් අනිත්‍යයෙන් පහර වැදිලා නිත්‍ය හැඟීම් එන්නේ නැත්නම් අසුබයෙන් පහර වැදිලා සුබ හැඟීම් එන්නේ නැත්නම් මරණ සතියෙන් පහර වැදිලා නිත්‍ය හැඟීම් එන්නේ නැත්නම් නැත්නම් කුසීතකම් එන්නේ නැත්නම් තමන්ගේ චිත්ත පරම්පරාව මේ පැත්තට නැగి නැగి නැగి නැగి නැగి නැగి එක එක සිතුවිලි එන්නේ නැත්නම් තමන් සාන්ත ස්වභාවයකට පත් වෙනවා. ඉතින් සමාධියෙන් මනගන්න මොහොතක්වත් ඉන්න බැින සමහර අය කියනවා මට සමාධිය නෑ සමාධිය නෑ කියලා මොකද? මොකක්දනේ කාමච්ඡන්ද ගුලි. හරිද? ව්‍යාපාද ගුලි. ඒකයි. ඒක පිළිගන්න කැමති නෑ. ඒක ප්‍රකෘති ප්‍රකෘති කියන්නේ හ්ම් මහා ගොඩ ගැහිච්ච කෙනෙක් පොඩවා. ඉතින් ලැබ්ධහරපත් වෙන මත සමාජයක් නෑ. හ්ම් සමාජයේ තරම් වටින දෙයක් තව දෙයක් නැති බව ඒක බුදුසසුනේ දේශනා කළා. ඉතින් ඒකින්ද බොහෝම ප්‍රත්‍යවේක්ෂණයෙන් අපිට ප්‍රත්‍යවේක්ෂා කරගන්නත් බව අපි ඉගෙන ගත්තේ. තමන් ගොම කල්පනාවෙන් කටයුතු කරොත් ජීවිතේ පිළිබඳව නිවැරදි දැක්මකට යන්න අවශ්‍යතාවය තියෙනවා නම් මම ධර්මය අවබෝධ කරන ධර්මය කතා කරන කෙනෙක් නම් එතන මට මගේ චිත්ත සමාධිය වර්ධනය කරගන්න පුළුවන්කම වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් සමාධියෙන් තමන්ගේ ධර්ම අවබෝධය දැනගන්න පුළුවන්කම තියෙනවා යම් තරමකට. එහෙනම් අරිද හැමදාම හැන්දාවට පරිස්සම් කරනවා. විනාඩි දෙකක්වත් එක එකම තාවයකින් බැරි නම් ඒකයි මම බොහොම ධර්මයෙන් පෝෂණය වෙලා නැති කෙනෙක් කියලා තේරුම් ගන්නවා. හොඳයි. එහෙනම් අද අපි ප්‍රත්‍යක්ෂාව ගැන සාකච්ඡා කරේ. සමාධියෙන් තමන්ව ප්‍රත්‍යක්ෂාවකට පත් කරන නින්නක් විදියට සමාධියයි සමාධියෙන් කොහොමද කරන්නේ කියලා තමයි කියලා දුන්නේ. ඉතින් තමන් ඒක කරලා බලන්න. දැන් මෙච්චර කල් බණ ඇහුවා. මෙච්චර කල් බණ අහලා පොඩ්ඩක්වත් සමාධියක් නැත්නම් අහපු බණ වැඩි වැඩක් කළා නෑ කියලා තීරණයකට එන්න වෙනවා. හොඳයි. අද දවසේ අපි සාකච්ඡා කරපු ධර්මයන් තමයි ජීවිතයට යමක් එකතු වුණා කියලා අපි හිතනවා. ඉතින් මේ ධර්මාවාදය තමන්ගේ මේ නිවසට අරගෙන එන්න හේතු වෙන්නේ නැදිරියට ඇවිල්ලා දායකත්වය දරලා කටයුතු කරපු මේ පින්නන්ත පිරිසයි. මේ පින්නන්ත අය ඒ දක්වපු දායකත්වයෙන් මේ අතන්ට නිවසට නිවසේ ධර්ම ශ්‍රවණය කරන අයට විශාල අනුග්‍රහයක් ලැබෙනවා ධර්මානුග්‍රහයක් ලැබෙනවා. ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනා කරන්නේ නැදිරිය වාසය කරන මේ පින්නන්ත පිරිසට ධර්ම දේශනා දායකත්වයේ හේතු කොටගෙන උතුම් නිවන අවබෝධය ලැබේවා උතුම් සමාධිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා සුභුන්නත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති